අද ධර්ම දේශනාව සඳහා මාතෘකාවේ තබාගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සක්ක සංයුත්තේ මාතෘකා කරගන්න යෙදුනේ. සක්ක සංයුත්තේ කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයා සම්බන්ධ දේශනා කළ දේශනා. එයින් මේ මාත්‍රිකා කර සූත්‍රයට කියන්නේ සප්තපද වීතිහාර සූත්‍රය. ඒ කියන්නේ කරුණ හතක් මුල් කරගෙන කරුණ හතක් සම්පූර්ණ කළ නිසා දේවත්වයටපත් වුණා. දේවත්වයෙන් ආර්ය බවටපත් වුණා. අන්න ඒ තරම් වටිනා ගුණාංග රාශියක් ප්‍රධාන කරුණු හතක් ඇතුළු දිනු කරගෙන තියෙනවා. මේවා පින්නැත්තේ මනුස්ස ආත්මයකදී මිනිස්යන් අතර තමයි රැස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ සෑම බෝසත් කෙනෙකුටම අදිමුත්‍තික කාලක්‍රියාව කියලා තියෙනවා. අදිමුත්‍තික කාලක්‍රියාව කියන්නේ තමන්ට ඕන කොමෙන් මිය යනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න කාලේ. මහ බෝසත්වරු පාරමී පුරාගෙන ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා. එතුමන්ලාට අදහස් වෙනවා මේ දිව්‍ය ලෝකෙ හිටියට පින්කම් කරන්න බෑනේ. දානයක් දෙන්න විදිහක් නැහැ. මගේ ශාරීරියේ විහෙත මහන්ති කර දාඩිය මුගුරු කරලා අනුත්පෑට උපකාරයක් කරන්නේ නැහැ මේ දෙවියන් අතර. එසා මේවා දිනු කරගන්න මිනිස්යන් අතට ගියාම මට බුදු බව සඳහා පාරමී පුරා ගන්න පුළුවන්. මේ මහ බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉන්න ගමන් ඕම හිතලා ඉතින් මං චුත වේවා මනුස්ස ලෝකේ උපදීවා කියලා අදිස්ථාන කරලා එහෙම එතකොට ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා. පාරමී පුරා ගන්නට හොඳ වාසනාවන්ත අවස්ථාවක් ඇතුවා. මේ පේනවා පින්නත්ටි මහ බෝසතාණන් වහන්සේලාත් මිනිස්යන් අතරට පැමිණිලා ඔය පාරමී පුරා ගන්නට උත්සාහවත් වෙච්ච හැටි පෙන්වුම් කරනවා. එහෙමනම් අපිට කොච්චර මේක හැදිලා තියෙනවද? මිනිස්යන් අතර අපි ජීවත් වෙනකොට මිනිස්යන්ට උදව් උපකාර කරලා අපේ ගුණ පුරා ගන්න තියෙනවා. ඒ ගුණ පුරා ගත්තාම අපිට මේ ජීවිතයෙන් බොහොම හොඳයි. මේ ජීවිතෙත් ඒවට ආනිසන්ත ඵලයක් ගෙන දෙනවා බුදුරජාණන් පෙන්වුම් කළා. ඊළඟ ජීවිතේ අපායට නොගෙහින් සුගති උප්පත්ති කරන්න පුළුවන්. ඊළඟ නිවන් පතාගෙන ඒ පරෝපකාරීතු කරනකොට නිවන් දකින්නත් පුළුවන්කම තියෙනවා. පින් නැති මිනිසයන් අතර තමයි හොඳට කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි මහ බෝසතාණන් වහන්සේලා දෙවියන් අතරින් මිනිසයන් අතට ඉපදිලා මේ ගුණ පුරාගන්නේ. එහෙමනම් හිතෙන්ට බැරිද මේ ත්‍රිසං සතුන්ට උපකාර කළාම පිනක් නැද්ද කියලා? ඒ තියෙනවා පින් නැත්නම්. ඒකනේ අපේ බෞද්ධ ජනතාව අබෞද්ධව පවා සතුන්ටත් උපකාර කරනවා. අසරණ සතුන් යම් යම් අවස්ථාවල විපත්ති කරදරටපත් වුණාම මිනිස්සු ඒ සතුන්ට උපකාර කරනවා. විශේෂයෙන් ඔය වනයේ ඉන්න සතුන්ට යම් යම් දේ හානි වෙනවා, අතපය කැඩෙනවා. යම් යම් කරදර වුණාම ඒවට සුදුසු වෛද්‍යවරු යොදලා පසු වෛද්‍යවරු ලවා වෙදකම් කරනවා. ඒකත් බොහොම හොඳ දෙයක්. ඊළඟට සතුන්ට කෑම දෙනවා අපි. සතුන්ට කෑම දීම හොඳක් කියලා. ඒකත් හොඳයි පිනකුත් තියෙනවා. ඒ වුණාට පින් නැති මිනිස්යන්ට කරන උපකාරේ මිනිස්යාට දෙන දානෙට වඩා ත්‍රිසං සතර දුනට පිනක් ඇති වෙන්නේ. සාමාන්‍ය පිනක් තියෙන්නේ. ඊළඟට මිනිස්යන්ට කරන උපකාරය නිසා බොහෝ පින් සිද්ධ වෙනවා. ඊටත් වඩා මිනිස්යාගේ තවත් අපි දෙයක් සලකා ගන්නවා. මේ සත්පුරුෂයා පන්තිල් දකින කෙනෙක් මේ අටසිල් සමාදන් වෙන කෙනෙක්. මේ පින්නතා මෞපියන්ට උපස්ථාන කරන්නේ නේද? ওই විදිහේ එකේ ಗುಣ සලකාගෙන අපි මිනිස්යන්ට උපකාර කරනවා. ඒකට වඩාත් පින්කම් සිද්ධ වෙනවා. හොඳ පිනක් ඇත්පත් වෙනවා. ওই විදිහේ මිනිස්යන් අතර ඉපදෙලා මිනිස්යන්ටම සේවාවක් කරලා දිව්‍ය ලෝකේ උපන් සක්‍ර දේවේන්ද්‍රයා සම්බන්ධයි මේ සක්කපඤ්ඤ සූත්‍රයේ මේ සත්පද වීතිහාර සූත්‍රයෙන් පෙන්වුම් කරන්න. මේ සක්‍ර දෙවියන්යා පෙර මග මානක වශයෙන් හිටියේ. මග මානක වශයෙන් ඉන්න කාලේ මොහු අම්මා තාත්තා පෝෂණය කරගෙන ඉන්න ගමන් හිතනවා මෙහෙම ඉඳලත් බෑ මම පරෝපකාරී කරන අනුන්ට උපකාර කරන්න ඕන ලොකු ධනයක් නෑ තියෙන හැටියට මෙයා කරන්නේ තමන්ගේ රැකී ආරක්ෂා කරගන්න ගමන් ඒ අතරින් අතර ආවුදරන් ගිහලා පාරවල් හදනවා. මිනිස්සු යන්නේ පාරවල් හදලා ඒව ඇතින බාධක දේවල් ගල් කණු ආදී ඉවත් කරලා සමතලා කරනවා. යන්ටෙන්ට බැරි වතුර තලස්ථානවල ඒ දඬු පාලන් දානවා. මිනිස්යන්ට පිපාසය වෙනකොට පැම්පාණය කලෙන් පැන්තාලි පිහිට වෙනවා. බලන්න පින්නදී මිනිසුන්ට මිනිස් උපකාර කරන හැටි. දැන් බොහොම සුද්ධ චේතනා මේවා කරන්නේ. මේ මග මානව කෝවක් කරගෙන යන අතර ඔය වගේ හොඳ අදහස් ඇති තවත් එකතු වුණා 30 දෙන්නේ මග මානවකත් එක 33 දෙනයි මේ 33 දෙනාම එකතු වෙලා අර විදිහේ ගමේ හොඳ වැඩ ටිකක් කරගෙන ගියා පාරවල් හදමින් ඒ දඬු පාරන් ධම්මෙන් ඔයදි මිනිස්සුන්ට උපකාර කරගෙන යනකොට ගමේ ගම්මුලා දෑනිය කිපීමක් ඇති වුණා. ඒ මිනිස්සයා අල්ලස් කරගෙන ජීවත් වෙන මිනිස්සෙක්. ඒ මිනිස්සයා හිතනවා මේ අය මෙහෙම වැඩ කරන කිරියොත් රජුව පහදිනවා. මගේ රැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒ අයට උපකාර කරයි. ගම්මුලා දෑනිතන රජුරවන්ට ගිහින් තේලමක් කියන එතන. මහරජා අපේ ගමට විනාශකාරී පිරිසක් ඇති වෙලා මේ විදිහේ ගමට කරදර කරන විනාශ කරනවා. මේ ගම්මුලා දෑනි තීරණ ටිකක් රජුව පිළිගන්වානේ. ඒ නිසා රාජපුරුෂය වෙලා මේ මගමානෝක ඇතුළු ඒ 33 දෙනාම අල්ලගෙන ගියා. රජුත් මේවා විමසන්නේ නැහැ. විමසුවේ නැහැ, කාරණා ඇහුවේ නැහැ. මේ අය ඇතාලව පාගවන්න නියම කළා. ඇතා යන්නේ නැහැ. මේ අය නිදි කරවලා ඇතා මෙහෙව්වට යන්නේ නැහැ. ඒකම රජුරු කියන්නේ පැදුරු වාගේ දෙකින් වහලා යවන්න. ඇතාට පේන්නේ නැහැනේ. එහෙමත් යන්නේ නැහැ. පින්නත් මේ ත්‍රිසං සතාට තියෙනවනේ ගුණයක් වැටහීමක් තිබිලා තියෙනවා. සත්‍යම හිතන මහා පුදුම දෙයක් මෙතන මොකක් හරි ඇත්තක් වෙන තියෙන්න පුළුවන්. ඒ වැඩේ නවත්තලා මගමාන උත්සන්නවල ඇහුව මොකද මේ? උඹලා පාගන්න මේ ඇතා එන්නේ නැත්තියයි. මහරජා අපි අපරාධකාරෝ නෙවෙයි. රටටවත් ගමටවත් කුහාටත් වරදක් කරපු අයනේ මේගොල්ල පෙරපු වැඩ සේවාව ටික පින්නති කියාගෙන ගියා. රජුරු හරි පැහැදුනානේ. මේ ගම්මුලා දෑනට අප මුලා කරා නේද? වේගන් රජුන් තේලා මේ 33 දෙනා මුදාහැරලා හොඳයි ඔබලා ඒ විදිහ වැඩ කරන්න ගමට. බොහොම හොඳයි කියලා ඇතක් දුන්නා. වැඩ කරගන්න ගමම් බිමයි යන්න මේ වාහනයක් වශයෙන් මෙන් ඇතා දෙනවා. දැන් පින්නත් ඒගොල්ලෝ ලබාගෙන වඩාත් හොඳට ඒ සේවාව කරගෙන ගියා. ඒක උපරිම ආකාරයෙන් දිනු කරගෙන යනකොට මෙයාට හිතෙනවා විශ්‍රාමශාලාවක් හදන්න ඕනේ. චුන්දනා එකතු වෙලා සාකච්ඡා කරගෙන විශාල විස්රාම ශාලාවක්. කාමර 33ක් මේ 33 දෙනාගේ නමින් කාමර 33යි ශාලාව විස්රාම ශාලාව වටා ගස් හදලා මෙවන තියෙන්න හොඳට හදලා ඒ ගස්යට ලෑලි පුවරු අතුරුලා මිනිස්යන්ට විවේක වින්ද හොඳ පරිසරයක් හැදුවා නාන්ට ওই පහසුකම් ඇති විස්රාම ශාලාවක් හැදුවා ඉතින් මේ නියමයක් කරගත්තා යම් කිසි කෙනෙක් ගමන් යන ගමන් යම් කිසි කෙනෙක්ගේ කාමරයක නැවතුණා. ඒ කාමරේ හැදූ තැනත්තා ඔහු යනකම් කැම දෙන්නත් ඕන. මේ ටිකක් කරනවා. පින්නත් බලන්න මිනිස්සු මේවා බුදුබණ අහලා නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේදී හොඳ වැඩ කරන්න ඕන කියලා අදහස් ආත්මය කරන හැටි. ඉතින් එහෙම කරගෙන යනකොට ඉතින් මේගොල්ලත් ක්‍රමයෙන් වයවෘද්ධත්වයට ගිහිල්ලා මරණාසන්නටපත් වෙලා ත්‍රිත්තුන් දෙනාම කලුරිය කළා. ප්‍රධාන කෙනා කවුද මගමානෝක දෙවියන් අතර මහේසාක්‍ය සක්‍ර දේවේන්ද්‍රයා වශයෙන් උප්පත්ති ලැබුවා. අනෙත් පිරිස 30 දෙනාම සක්‍රයාගේ පරිවාර පිරිස හැටියට දිවි ලෝකෙ උප්පත්ති ලැබුවා. ඉතින් මේ දැන් 33 දෙනාම දිවි ලෝකේ සම්පත් පිළිනවා. බලන්න පින්නත් මනුස්ස ලෝකයේ ඉන්න කාලේ ටිකක් හොඳ වැඩ කරපුවම කොච්චර වාසනාවක්ද? එතකොට මේදී චක්‍රදේවේන්ද්‍ර ওই විදිහේ මනුස්ස ආත්මේ දිහා ටිකක් ජීවත් වෙලා ගමන සේවාවක් කරලා ඒ ළඟට දිව්‍ය ලෝකෙ උප්පත්ති ලැබුවා. දෙවියන්ගේ ආවුස් බොහොමයි පින්නත් නේ. කෞසිතා දෙවියන්ට තියෙනවා අපේ අවුරුදු වලින් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ආවුස තියෙනවා. දිව්‍ය වර්ෂණං අවුරුදු 1000යි. ඉතින් මෙන්න මේ කියන දිව්‍ය අවුරුදු 1000ත් අපේ ආයුෂ 3 කෝටි 60 ලක්ෂයක් කියන ආයුෂ ප්‍රමාණය ගෙවි ගියා. කොහොම නමුත් දෙවියන්ට උනත් සදාකාලිකින්ද බෑ. ඒ අවුරුද්දෙන් අවුරුද්ද කාලය ගෙවෙන්න ගෙවෙන්න යාත් මරණයටපත් වෙන්න ඉන්නේ පින්නත්. සක්‍ර දේවයන්ටත් ওই විදිහ අවුරුදු 3 කෝටි ලක්ෂයක් ඉඳලා මරණාසන්න ලං වෙනවා. දෙවියන්ටත් මේ මරණය තියෙනවා. මරණ බාටපත් වෙනවා. දෙවියන්ට මරණේ ලං වෙනකොට පූර්ව නිමිති පහළ වෙනවා. ස්වකීය දිවි විමානෙ ඉන්ට එපා වෙනවා. හිත අලවන්නේ නැහැ. ඒ එකක්. අනෙත් එක පැලඳගත් දිව්‍ය මල් මාල පර වෙනවා. එතෙක් කීව පර උනේ නැහැ. මරණාසන්න කිට්ටුන පර වෙනවා. ඒකත් මරණයට ලං වෙච්ච පූර්ව නිමිත්තක් වෙච්ච සලකනවා. දිව්‍ය සලු ආභරණ කවදාවත් ඒ ඇඳුම් කිලුට වෙන්නේ නැහැ දිව්‍ය ආභරණ මේ මිනිස්යන් අපි ඇඳි පළඳන දේ තමයි කිලුට වෙන්නේ නැවත නැවත මේ අලුත් වැඩියා කරන්න වෙන්නේ ඒක හේතුව අපේ තමයි මේ දහඩිය තියෙන්නේ දෙවියන්ට නැහැනේ එහෙම දහඩිය ගන්න ශරීරයක් ඒ නිසා මිනිස්යන් තමයි ඒව නැවත නැවත අලුත් වැඩියා කරන්න වෙලා තියෙන්නේ දෙවියන්ට එහෙම නැහැ ඕපපාතිකව පහළ වෙනකොට තිබුණ ඇඳුම් නැවත නැවත සේදීමක් පිළිදු කිරීමක් නැහැ අවසානයේ දක්වා එහෙමයි ඒ වුණාට මේ මරණාසන්නේ කිට්ටු වෙනකොට ඒවා කිලුටු වෙනවා ඒ ලකුණෙන් දැනගන්නවා දැන් මරණාසන්නේ කිට්ටුයි තව එකක් තමයි දිව්‍ය විමානයක් Tamanට අයිති විමානයක් නිවසක් තියෙනවා ඉතින් මේවා බොහොම සිත් අලවා හිටියා මරණාසන්නේ වෙනකොට ඒව ඉඳ හිතක් නෙන්නේ නැහැ ඒවා එපා වෙනවා. මෙන්න මේ පූර්ව නිමිති තමයි දෙවියන්ගෙත් මරණයට ලං වෙනු තියෙන කාරණා. සක්‍රයාටත් පින්නත් අවුරුතුන් කෝට ලක්ෂයක් ඉඳලා ඔය ආකාර පෙරනිමිති පහළ වුණ මරණයට කිට්ටු වෙලා. ඉතින් ඒ තරම් සම්පත් ඇති රජ කෙනෙක් කොහොමත් ඒවෙන් යන්න කැමති වෙන්නේ නැහනේ. ඒ නිසා ලොකු බයක් ඇති වුණා. දැන් මම මේ දිවි ලෝකෙන් චුත වෙන්නයි යන්නේ. ඒ කාරණේ ඒකාන්ත වෙනවා. වළක්වන්න බෑ. නැවත මේවා තහවුරු කරගන්නේ මේකෙම ඉන්නේ කොහොමද කියලා හිතනවා. මේ ආසා පින්නත්. සක්‍ර දෙවියන්ට මතක් වුණා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වෙත ගියොත් පිහිටක් ලබන්න පුළුවන්. ඒ නිසා මැදම රාත්‍රියේදී තවත් විශාල දිවි පිරිසක් සමග භාගතුන් වහන්සේ විශාලා මහනුවර කූටාකාර ශාලා වැඩ සිටියා. උන්වහන්සේ වෙත පැමිණියා මේ සක්‍රයා. වන්දනා කරලා භාගතුන් වහන්සේට කියා සිට Tamanට වෙච්ච මේ භයානක අවස්ථාව මරණයට ලං වෙච්ච බව. එපමණක් නෙවෙයි කාරණා 14ක් ප්‍රශ්න 14ක් භාගතුන් වහන්සේ අහන්දී ඉන්නවා. උනාචින් අහලයි ඒවට භාගතුන් වහන්සේ විශාල දේශනාවක් කළා. දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය කියන්නේ ඒකයි. ඒ සූත්‍රය දේශනා කළ අවසන් වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයා සෝවාන් මාර්ග බලඥා නිවන් අවබෝධ කරගත්තා. තවත් මේ පැමිණි දිව්‍ය පිරිස බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ග පිළින් නිවන් අවබෝධ කරගත්. ඉතින් අන්න ඒ විදිහේ නිවන්ටපත් වුණු සක්‍ර දෙවියන්ලා බොහොම සතුටු වෙනවානේ ස්වාමීන් වහන්සේ වහන්සේ ළඟට ආපු නිසා. මට අද විශාල ලාභයක් මේ ධන ලාභයක් නෙවෙයි ධර්ම ලාභයක් ලැබුණා. ස්වාමීන් මම මෙතෙක් කල මේ සක්කාදිට්ඨිකේ නැ ආත්ම දෘෂ්ටියට වැටලා හිටියේ. මෙතෙක් කල මං හිත හිතා හිතේ මේ සැපේ මේ ජීවිතේ භවෙන් ගබවට ගමන් කරලා මට හදාදෙන ජීවිතයක් කියලා. ස්වාමීන් වහන්සේගේ දැන් මෙහෙන් පෙන්වු කළා මේ නාම රූපයන්ගේ විනාශයේ විදර්ශනා නුවණින් දකිනකොට ඒ සක්කාදිට්ඨිය කියන ආත්ම දෘෂ්ටි බිඳිලා ගියා. මේකයි පින්නත්නේ විදර්ශනා කරන යෝගීන්ට නාම රූප වැටහිලා ඒවා විනාශය වෙනවා දකිනකොට මේ දකින්නේ මාංශයෙන් නෙවෙයි. එහෙමනම් කාටත් කලකිරීමේ ඉන්නේ. මාංශයෙන් දකින්න බෑ පින්නත්. අපේ හිත දියුණු වෙන්න ඕන. පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීනෙමින් උද්දච්ච කුක්කුති විචිකිච්ඡා කියන පංච නීවරණ යටපත් වෙන්න ඕන. ඊළඟට මතුවෙන්න ඕන සද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා. මේවා ලෝකෝත්තර ධර්මයන් මතු කර දෙන බලවත් හොඳ ධර්මතාවය. මේ අපේ තියෙන හිතේ තියෙන පින් නැති හොඳ ಗುಣ. මේ යහ ಗುಣ අපි අමාරුවෙන් නමුත් පුරුදු කරගන්න. අපි සද්ධාව ඇති කරගන්න, තුනුරුවන් කෙරේ විශ්වාස ඇති කරගන්න. ඒක ලොකු ලාභයක් ඇති බුදුරජාණන් වහන්සේ වදාළ. අපේ පිළිහින් අතරින් සද්ධාව නැතිවීම තරම් පරිහානි කර ධර්මයක් නෑ. නිසා සද්ධාව ඇති කර ගැනීම ලොකු ගුණයක්. ආර්ය ධර්මයන් පහල කරගන්න හේතු වෙනවා. සද්ධා වගේ වීර්යය අපි අලස වෙන්න හොඳ නැහැ. අපි නම් පින්කම් කරන්න ගියාම බණහන්ට ගියාම භාවනා කරන්න ගියාම අලස වෙනවා. කාලේ නැහැ කියනවා. ඉඳගෙන ඉන්න අමාරුයි කියනවා. මේක් නොඑක් හේතු උදාහරණ දක්වලා අර හොඳ වැඩිම මග අරින්ට අපේ උදවි හුඟක් දෙනෙක් උත්සාහවත් වෙනවා. හැබැයි ඥානවන්ත වීර්යවන්ත උදවියක් ඉන්නවා. ඒගොල්ලෝ එනවා. හොඳට බණ අහනවා. අන්න ඒකේ මොකද තියෙන්නේ අර ලෝකෝත් ධර්මයන් උපදවා ගන්න උවමනා කරන වීර්ය දියුණු කරගන්නවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ පින්නත් නවත් එකක් තමයි සතිය. හැම දෙයක් සිහියෙන් කරන්නේ. අමතක වෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. මේ දේ කරාද නොකරාද කියන සැකයක් ඇත්තෙත් නැහැ. ඒ අය හොඳට සිහිය යොදලා කෙරුව නිසා. ඔය සිහියෙන් යුක්තව කටයුතු කිරීම. ඒ සිහිය ඇති වෙනකොට සමාධිය කියන හිත ඒකභාවයක් ඇති වෙනවා. එකඟ හිතෙන් කරදී ඒකාන්ත ප්‍රඥාව වේදිලා තියෙන්නේ. සා ප්‍රඥාවත් වේදෙන මෙන්න මේ කියන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගුණාංග වැඩෙනකොට නීවරණ යටපත් වෙනවා. හිත ප්‍රමාස්තර වෙනවා. ප්‍රමාස්තර වෙන්නේ මේ හිතේ තියෙනවානේ අමුතු දර්ශනයක් කියන්නේ ප්‍රඥාව ඇවිල්ලා දැකීම් කෘත්‍යය කරනවා. ඒ පින්නත්නි අපි ඇහෙන් දකිනවා වගේ නෙවෙයි. ඊට වඩා සිය දහස් ගුණයෙන් ඊටාම් සියුම් මේ රූප කලාපයන් පවා දකින්න පුළුවන් ප්‍රඥා ඇසක් දිනු වෙලා ඉනෝ ඇතන. අමුතුවෙන් පහළවෙනා නෙවෙයි. තිබුණ ප්‍රඥාම් වැඩිවීමක් වෙන්නේ. මෙන්න මේ අයිට තමයි නාම රූපයන්ගේ විනාශයක් ඇතිවීමක් දකින්නේ. ඒ බව දක්නා යෝගියාට හිතනවා මම මෙතෙක් කල හිටියේ මේ රූපකය ඉදිරියේ හැම භවයක්ම මට ලැබෙනවා මේ රූපකය ඇත්තම් හොඳයි කියලා සක්කාදිට්ඨින වර්ධවා ගත්තක් තිබුණා නම් මෙන්න මේකෙන් ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වීම නිසා ඒ හේතුවෙන් අසක්කාදිට්ඨියත් විචිකිච්ඡා කියන සැකයත් ඒ වගේම ওই කියන නීවරණයන් පහ කරන්න හිතනවා. සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. වෙනත් ශාත්‍රූන් වෙත ගිහිල්ලා ඔවුන්ගේ ධර්මයක් පිළිගන්නේ නැති ගතිය සීලඹත පරාමාසයටපත් වෙනවා. මෙන්න මේ ගුණාංග තුනේ යුක්තව සක්‍රදේවීන් ඇතුළු පිරිස සෝවාන් මාර්ග ප්‍රඥා නිවන් අවබෝධ කරගත්තා. මෙන්න මේකයි සක්‍රයාට අවසානයේ මේ මනුස්ස ආත්මයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලබා ගන්න හේතුනේ. උපත ලැබූ සක්‍රාත්මේ ඉඳලත් බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් දැක්කා. පින්නත් අපි හිතන දෙවියොත් මහේ ශාක්‍යයි. නෑ දෙවියන්ටවත් දකින්න බැරි දේවල් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් දැක ගන්න පුළුවන්. ඒකයි වටිනාකම තියෙන්නේ. ඉතින් මේ කියන සක්‍රදේවේන්ද්‍රයා සෝවාන් වෙච්චි එක බොහොම හොඳයි. අනිත් දෙවියොත් උනා. මේක තමයි ඵල ධර්මයක් කියන්නේ. ඒකට හේතුවක් තිබුණා. හේතුව තමයි සම්පූර්ණ කරගෙන ආවේ මගමානෝ කාලේ ඉඳලා. පාරවල් හැදුවා, දීපකුණ හැදුවා, ඊදඬු පාඩම් දැම්මා, විශ්‍රාම ශාලා හැදුවා. මේ පරෝපකාරය සිදු කරා. මේ පරෝපකාරයේ අතර තවත් විශේෂ කරුණු හතක් මේ අය සිදු කරගෙන තිබුණා. ඒ කරුණ තමයි අපි අර මාත්‍රකාවේ තබාගත් ගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ මාතා පෙත්ති බරංජන්තු කුලේ ජිත්තා පචායිනං සන්නං සකිල සම්භාසං පේසුනේයප්පහායිනං මච්චේර විනේ යුත්තං සත්‍යං කෝදා විභුන් නරං ඔය කාරණා හත පැහැදිලි කරනවා මාතා පෙත්ති බරං ජන්තු ජන්තු කියන්නේ මිනිස්සයා මාතා පෙත්ති බරං මව්පිය උපස්ථාන කරන්ට ඕන මාතා කියන්නේ මව පිතා පියා. ඒ කියන්නේ තමන් හැදූ පෝෂණය කර උපකාර කළ ආදීනීය අම්මා තාත්තා කියන්නේ මේ ජීවිතේ මුලින් උපකාරකාරයෝ. ඒ මුලින් උපකාරකාරයෝ අපි ඇතන් උදිවේට බොහෝ කොට අමතක වෙලා යනවා. මව්පියෝ නිසා තමයි අපි යම්කිසි නිරෝගකමක් මේ ජීවිතේ ලැබුවා නම් ඒ අය කුඩා කාලේ ලෙඩ වෙන්න නෙදී ආරක්ෂා කරගත්තා. සෞඛ්‍යයට හේතු වෙන දේවලින් අපි ආරක්ෂා කරගත්තා. ප්‍රණීත ප්‍රණීත ආහාර පාන දීලා අම්මා තාත්තා පෝෂණය කළා. මෑණියන් කිරිපොවලා සැපේ යහන් නිකරවලා අපිට කොච්චර උපකාර කළාද? මෙන්න මේක තමයි මව්පියන්ගෙන් ලැබුණු උපකාර. ඒ උපකාර අපි ප්‍රතිඋපකාර වශයෙන් කරන්න ඕන. ඒකයි කියන වටිනාකම කියන්නේ. මව්පියන් නිසා අපි මේ විදි උසස් තත්වයකට ආවාය. මව්පියන් වීරි පහදම් කරලා අපිට අධ්‍යාපනය දුන්නාය. නැත්තම් ගෙවල් දොරවල් හදලා දුන්නා මේ මේ වස්තු දුන්නා. ලබාගත් අයට හිතන්න පුළුවන්. ඉතින් අන්නේ මේ හිතලා වයසට ගිය මව්පියන් අපි රකමලා ගන්න ඕන උපස්ථාන කරන්න ඕන. ආහාර පාන දෙන්න ඕනේ. මේ මගමානවක ඇතුළු පිරිස පින්නත් තමන් ඒ මනුස්ස ආත්මභාවයේදී මක මානව කාලයේදී තමන්ගේ ආදීනි අම්මා තාත්තට උපකාර කරන්න තිබුණා. ඒක මොහු සැලකිල්ලෙන් කරා. බලන්න පින්නත් ඒ පින නිසා මේ අය මනුස්ස ආත්මභාවයෙන් අත මිදලා එහෙම නැත්තම් චුත වෙලා දිවි ලෝකේ මහේසාක්‍ය දිවි උපලා උපදින්න හේතුණා නේද? ආන් ඒක හේතුවක්. මව විපත්තාන කරපු එකේ දිවි ලෝක උපදින්න හේතුවක් වුණා. දිවි ලෝකේ ඉපදුනේ එක ඵල ධර්මයක්. ඉතින් ওই විදිහට පේනවා මේ මෞපත්තාන කොච්චරද කියන එකයි මාතා පෙත්ති බරං ජන්තු. කුලේ දෙට්ටා පචායනු දෙවෙනි කාරණාව. කුල දෙටුවම් පිළීම. කුල දෙටුවම් කියන්නේ පින්නත් නී ඥාතින්. ඥාතින් ඉන්න සිල්වතුන් ගුණවතුන්. එරකට පවුලේ වැඩිහිටි උදවිය. එමු නැත්තම් පවුලේ දුකටපත් වෙච්ච ඥාතියින් ඉන්නවා. ශාසනයේ වශයෙන් තිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා වේවා භික්ෂුණීන් වහන්සේලා වේවා සදාති උදවිය පින්දහම් කරමින් ධාර්මික ජීවත් වෙනවා. ඒ අයගෙන් රටට වෙන්නේ හොඳ ආවාදාත්මක කරුණු කියා දීලා ලෝකය හදා ගන්නවා. මෙන්න මේවා නිසා තමයි ඒ අත්තන්ට යහපතක් වෙන්නේ. අන්නේ කුල දෙතුම් පිළීම කියන වැඩිහිටියන් ගුණවතුන්ට අපි සලකන් උපකාර කරන්න ඕනේ. ඒක බොහොම හොඳ කල්පනාවෙන් කරුණාවෙන් කරන්න ඕන. අපිට යමක් කියා දුන්න ගුරුවර ගුරුවරියන් වෙන්න පුළුවන්. අපි ධම්මගේ යොදාගත්ත ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ධර්මයේ කියා දුන්න සිල් මෑණිවරු වෙන්න පුළුවන්. තවත් මව්පියෝ වැඩිහිටියෝ වෙන්න පුළුවන්. මේ හැමෝටම පින්නත් අපි කැළගුණ සලකන උපකාර කරන්න ඕන. ඒ කරන උපකාර කුසලය දිව්‍ය ලෝකෙ උපදින්න හේතු වෙනවා කියලා දෙවෙනි කාරණා පෙන්වුම් කරන්ට ඉදුණා. මාතා පෙත්ති බරංජන්තු කුලේ ජෙට්ටා පචායනං තුන්වෙනි කාණ සම්නං සකිල සම්වාසං සම්හං කියන යහපත් වචන කතා කරනවා. මේ ලෝකේ තියෙනවා පින්නත් නේ අයහපත් වචනයක්. අයහපත් වචනේ කියන්නේ අනුන්ගේ ත්‍රිදෙන නපුරු සැඩ පරුස වචන තියෙනවා ලෝකයේ අතන. ඒවා කොහොමවත් මිනිස්සු පිළිගන්න කැමති නෑ අහන්න කැමති නෑ. ඒවා දුෂ්ට දුර්ජන මිනිස්සු අතරින් ප්‍රකාශ වන කතාවල් දේවල්. ඒ වාග්තුනාන්ති වදාළේ නොකල යුතුයි. හේතුව ඒ නපුරු වචනයක් කතා කරන්න අපි උත්සාහවත් වෙනකොට හිතනකොට අපේ හිතයි දූෂණය වෙන්නේ. කෙනෙකුට නපුරු වචනයක් කතා කරන අපි හිතනකොට අපේ හිතට ආවනේ දේශය දේශයෙන් පටිගෙන් යුක්තවයි අර වචනේ පිට කරන්නේ. එහෙමනම් ඒකේ අනිෂ්ඨ විපාකේ අපි ළඟට හදාගෙන අපිට මතු අනිෂ්ඨ විපාකයක් උපදවා ගන්නපත් වෙන තැනක් හැදිලායි අපි අනිකාර දොස් කියන්නේ. ඒක මහා භයානක දෙයක්. ඉතින් ඒක අහපු තැනත්තත් ප්‍රති ආකාරයෙන් දෝතාරෝපණාදී කරොත් ඒකත් අකුසලයෙන් සිදු කරගත්තේ. මෙන්න මේ අකුසල් පිරෙන වැඩෙන නපුරු දුර්දාන්ත වචන නොකියා හොඳ මට සිලුටු යහපත් වචන අනුන්ගේ කර්ණ රසායන කනට මිහිරිගෙනද වචන කතා කරනවා නම් හැබැයි ඒ වැඩදායක අර්ථදායක යහපත් දේ කෙරෙන්න ඕනේ. ආන් එහෙම කතා කරනවා නම් තමයි සංහං සකිල සම්වාසං කීවේ. මගමානුකේ ආත්මය වකරුවා. හමු වෙන මිනිස්සුන්ට තමන්ගේ පිරිතට කවදාවත් කිපිලා දෝෂාරෝපණයක් කරේ නෑ. මේ වාක් සංවරය ඇති කරගත්තා. ඒ නිසා පින්නත් මේ වාක් සංවරය ඇති වෙනකොට ඒක බොහොම හොඳ ගුණයක් ඇතන තියෙන්නේ. අපි අනුන්ට දෝෂාරෝපණයක් සඩපරස වචනයක් කියනකොට දේශය ඇති වෙන්නේ. ඉවසීම නෑ අපි. ඒ තැන් වල අපි ඉවසනවා නම් කන්ති පාරමිතා පිරිනවා අපි. බලන්න පහසුවෙන් පාරමිතාවක් පුරා ගන්න පුළුවන්. ඒ තියෙන දස පාරමී අතර නිවන් දකින්න උවමනා ගුණාංගයක් පාරමිතාවක් තමයි කාන්ති පාරමිතාව. මේ කාන්ති පාරමිතාව පිරෙන්න නම් අපි නපුරු වචන නොකිය අනුන්ගේ හිත හිතවන්නේ නැතු ඉන්න ඕනේ. ඒ වගේම අනුන්ගෙන් ලැබෙන එවැනි නපුරු කතා ආදී අපි ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒව ඉවසීම් පුරුදු කරගෙන යෑම පින්නත් අපිට බොහොම හොඳ දෙයක්. මේ සමාජයක ජීවත් වෙනකොට අපිට විවිධාකාර දේවල් තියෙනවා. ඒ හැම එකක් ඉවසන්න පුළුවන් ගතියක් Tamange හිතට ඇති වෙන බලයක් ශක්තියක් ඇති වෙනවා. අනේ ඒසයි මෙතන පෙන්වුම් කලේ ඒ නපුරු වචන කියන්න එපා ඒක අකුසල්. ඒකෙන් බොහෝ කාලයක් අපාය උපදින්න හේතු වෙනවා. නැවත මිනිසෙක් උප්පත්ති ලැබුණොත් ඒ තනත්තා විරූප කෙනෙක් වෙනවා. මන්ද බුද්ධිකයෙක් වෙනවා. කතා කරන්න බැරි කෙනෙක් වෙනවා. කතා කරන්න පුළුවන් වුණත් කතා කරන්න බෑ. ගොත ගැහෙන ගොළු බවටපත් වෙනවා. මෙන්න මේ විදිහ අවාසනාවන්ත අවස්ථා ලබා දෙන්නේ අර නපුරු වචන කතා කිරීමයි. සාබුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා මේ මග මානවක මේ පිරිස මනුස්ස ආත්මභාවයේදී එම නපුරු වචන කතා කරේ නැහැ. ඒසා යහපත් වචන කතා කරපු නිසා මේගොල්ලන්ට පුළුවන් වුණා මරණයෙන් මත්තේ දිව්‍ය ලෝකෙ උපදින්න හේතු වුණා. එපමණක් නෙවෙයි ගුණාංග දියුණුව එතන කන්ති පාරමිතා පිරුණා සක්‍රිය ඇතුළු පිරිසට. ඒත් මගේ ධර්මයේ ශ්‍රවණය කරලා එදා විශාලා මහනුවර කූටාගාර ශාලාවිත් සෝවාන් වෙන්නත් ලැබුණා කියලා දේශනා කළා. ඒ සම්නම් සකල සම්වාසං පේසුනේය අපහායිනම් හතරවෙනි කාරණතම් පේසුනේය අපහායිනම් කේලම් කීමෙන් වළකිනවා. මේ කේලම් කියන එක පින්නටි මහා නපුරු දෙයක්. සමහර උදවියට නිවෙස්කල වේවා සමාජයක් වේවා සමගි සම්පන්න ඕනෝන් දියුණු වෙනකොට ඒක ඉවසන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේගොල්ලෝ කරන්නේ මොනවා හෝ හේතුවක් ඇති දෙයක් හෝ නැති දෙයක් හෝ මවාගෙන ඕනෝන් අතර කියාපාලා අර සමගි නැති කරන්න උත්සාහවත් වෙනවා. මව්පියන් දරුවන් සමග ભેද බින්න කරනවා. දරුවන් මව්පියන් ඔයදිට මව්පියන් අතර ભેද කරන්න උත්සාහවත් වෙනවා. නිවසේන සහෝදර සහෝදරයන් අමු සැමියන් ભેද කරන්න උත්සාහවත් වෙන ඒවා කරන පුද්ගලයන් අද සමාජයේ ඉන්නවා. පින්නත් ඒගොල්ලෝ ඒක සතුටෙන් කරාට තමාට වෙන අනර්ථය ගැන දන්නේ නැහැ. ඒකේ නපුරු විපාක தත්ත්වේ දකින්නේ නැහැ. ඒ වනුන්ගේ සමගයේ ભેද කරපු උදටි වෙන්නේ මරණයෙන් පස්සේ අවීචී ඉපදලා බොහෝ කාලයක් දුක් විඳින්න හේතු වෙනවා. යම් කාලයක මිනිසෙක් වුණත් මෙයට කියන වචන කවුරුත් පිළිගන්නේ නැහැ. ඊළඟට හොඳ පුජ්‍යලිය ආශ්‍රයේ වැටුණත් මොනවා හෝ ભેදයක් ඇති වෙලා කෙනෙක්ගේ කේලමක් අහලා අර හොඳ ජීවිතේ බින්දිලා යනවා. එතෙන් විට විවාහ වෙච්චි පින්නතුන් ස්වාමියාත් එක්ක භාර්යාවට මේ දෙන්නා සමගින් ජීවත් වෙන්න බෑ. කලකදී හරි දුක් විඳිනවා මත බේද පෑන් නැගිලා දෝෂාරෝපණය කළා. ඒ තමන්ගේ විවාහ ජීවිත කඩාකප්පල් වෙලා යනවා. මේවට ඉතින් එක එක්කෙනාගේ දොස් කියනවා. නමුත් පින්නත් ඕකේ හේතුවක් තමයි අතීතේ කර්ම හේතුවක් බලන්න ඕනේ. ඒවා දක්නා වූ ආර්යයන් වහන්සේනමක් ඉන්න හොඳ ආකාර කියයි. ඉතින් ඒවෙන් හේතුවක් තමයි Taman සංසාරේ අනුන්ගේ සමග සම්පන්න ජීවිතේ විඳලා තියෙනවා. ඔවුන් වේද බින්න කරලා Taman සතුටු වුණා. Taman එදා ඔවුන් වේද බින්න කියලා සතුටු වුණාට විපාක වාරේ ආපුවම Taman අද බොහොම දුක් වෙනවා. අනේ මුළු ජීවිත කාලේ මං දුකින් ඉන්නේ නේද? සමගියක් නැහැ අපේ. මේ ආදී දුක් විඳිට හේතු වෙන්නේ අය අර පෙර කලාව අකුසලයක විපාකයි පෙන්නත්. එනසම කේලම් කීමත් නොකල යුතුයි ඒක භයානක අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා. ඉතින් ඒවා මේ මිනිස්සු අතරනේ කරන්නේ. අපි කේරන් නොකිය වලකිනවා. වේද බින්න වෙච්චය සමය කරනවා. සමගියේ තහවුරු කරනවා. උඹලා බොහොම සමගින් ඉන්නේ කියලා අනුශාසනා කරන පිහිට වෙනවා. ආන්නේක පින්නත් අනිත් පැත්තට හොඳ පිනක් වෙනවා. මේ මග මානෝක දීර්ඝ කාලයක් තිස්සේ මේ මනුෂ්‍ය ආත්භාවයේදී ඔය විදිහේ වේද වෙලා ගියා එකතු කරලා සමගි ආන්සන්ත කරලා සමගි ධර්මයේ පිහිටවන්ට ඉදුණා. සා මග මානුක ඇතුළු පිරිසට ඒකනේ අර හද්දිරුවන්ට අහු වුණත් Taman නිවර්දිකාරවම බේරුනේ. ඒ විදිහේ පේනවා Taman ආරක්ෂා කර ධර්මයන් නිසා තමට කොච්චර පිහිටක් වෙනවාද. සා මග මානුක ඇතුළු පිරිස මෙන්න මේ කෙනේ කේරම් කීමෙන් වැළකුණා. ඊළඟට පින්නත් මච්චේර විනේ යුත්තං ඒ කියන්නේ පස්වෙනි කාරණා මසුරු මල් නැති කියලා දන් දුන්න. දන් දීම බොහොම හොඳ දෙයක්. ඒ දන් දීම දුන්නේ මසුරු මල ආසාව දුරු කරගෙන. දුරු කරගෙනමයි දන් දුන්නේ. තමන්ගේ වස්තුව ගන්නා වූ ප්‍රතිග්‍රාහක ස්වාමීන් වහන්සේලාගෙන් යම්කිසි තීර්ථ ප්‍රසන්තා නාමයක්වත් බලාපොරොත්තු නැතුව දන් දෙනවා. අසරණයට දුන්නත් එහෙමයි. අන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැතුව හුදෙක් මේ දෙන්නා වූ කුසල චේතනා මත යහපතක් වේවා නිවන් දකින්ට ලැබේවා දාන පාරමිතා පුනිස්රේ වේවා එහෙම පතාගෙන දන් දෙනකොට ආ කුසලයක් මග මානවක ඇතුළු පිරිසේ විදිහේ දන් දීලා තියෙනවා වාග්තුන් වහන්සේ වදාරනවා සක්කපඤ්ඤ සූත්‍රයේදී මග මානවක ඇතුළු පිරිසේ ඒ විදිහේ පෙර ආත්මල සංඝයාට වේවා සිල්වතුන්ට ගුණවතුන්ට වේවා අසන් ලෝකයාට හෝ දෙන දේ හොඳ හිතින් දුන්නා තරහින් ලෝභයෙන් නෙවෙයි ඒ නිසා මෙයාට දිව්‍ය සම්පත් ලබා ගන්නට ඒ පින හේතු වුණා දිව්‍ය සම්පත්තේ පිහිටාගෙන අද මේ නිවන් දකින්නටත් ලැබුණා භාගතුන දේශනා කරනවා ඒක තමයි මච්චේර විනී උත්තං සත්‍යං කෝදා බිබුන් නරං සත්‍යං කීවේ 6 වෙනි ඇත්ත කීම. කෝදා බිබුන් නරං කී මෛත්‍රී කිරීම. සත්‍යං කියනකොට පින්නේ ඇත්ත වචනේ සත්‍ය දේ ප්‍රකාශ කරන්න පුරුදු වෙන්න ඕන. ලෝකයේ මිනිස්සු අසත්‍ය දේ කියනවා. සිදුවන නැති දේවල් බොරුවක් හැටියට කියන මිනිස්සු ඉන්නවා. මේ බොරුව කියන එක මහා විපාකයක්. මහා සාවද්‍ය අකුසලයක් වෙනවා. ඒ කියන්නේ බොරුවක් කීමෙන් තමන්ගේ ಗುಣ රාශියක් නැති වෙලා යන පින්නත්, ලැජ්ජාව නැති වෙලා යනවා, බිය නැති වෙලා යනවා. ඒ වගේ මේ තනත්තාගේ ආරක්ෂක යන් දෙවියෝ හිටන් දෙවියෝ මෙයාත් අත්හැරලා යනවා පුරුකාරී කියලා. ඒ වගේම තමන් වටායින සේවක සේවිකාවන්ව ඒගොල්ලත් යනවා. මෙන්න මේ බුරු කී මහා භයානක මහා සාවද්ද අකුසලයක් ඇද බුදුරජාණන් පෙන්නුම් කළේ අනර්ථයේ සිදුවෙන නිසායි. සාඋනාච වදන් සත්‍යං ඔබලාට පාඩුවක් වුණත් ඇත්තම කතා කරන්න. යම්කිසි බොරුවක් කියලා ධනයක් උපදවා ගන්න ලබා ගන්න පුළුවන් නම් ඒ ධනෙ නිසා බොරු කියන්න එපා. ඔය හේතුව නිසා බුළු පුදුම අකුසලයක් සිදු වෙනවා. ඒ තවබලා සත්‍යවාදීන් වෙන්න ඇත්තම කතා කරන්නයි කියලා සාතනා කරනවා. මඟ මානෝක ඇතුළු පිරිස පින්නත් මේ ජීවිතවල බොහොමද සත්‍ය වචනේ ප්‍රකාශ කළා. පින්නත්නිය සත්‍ය වචනේ බොහොම වටිනා දෙයක්. ඒක බොහෝම ගුණ දරා ගන්න තැනක් අපේ මහා බෝසතාන් වහන්සේලාත් බොහෝ ජාතිවල ඇතැම් අවස්ථාවල වෙනත් පාප කර්මයන් සිදු වුණත් බොරු කීවේ නැtei කියනවා. ඊයයි මම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට යන්නේ. දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයෙන් මේ පරම ගම්බීර සත්‍යයන් ආબોධ කරගන්න යන මම ඇයි මේ බොරු කියන්නේ? සුළු ලාභයක් සමම් බොරු කියන්නේ නැහැ. ඒ සත්‍යවාදී ගති උනා දීර්ඝ සංසාරේ පුරුදු කළා. ඒ ශානේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ දා භූමිතදී අවබෝධ කරගන්න පහසුවක් උනේ. මේ නිසාමයි උන්වහන්සේ මේ සක්ක පංචෝත්යෙන් දේශනා කළෙත් මේ සක්‍ර දේවීන් ඇතුළු පිරිස ජීවිතේ සත්‍යවාදීන් වුණා කවදාවත් පුරුවක් කීවේ නැහැ. ලාභයක් බලාපොරොත්තු වෙන කීර්ති ගුණ නම්බු නාම ලබාපොරොත්තුෙන් එහෙම කවදාවත් බුරුවක් කීවෙන සත්‍ය වචනම කතා කරා. ඒ හේතුවෙන් මේ පිරිසම මනුස්ස ආත්ම භාවයෙන් තුත වෙලා දිව්‍ය බවට පත් වුණා දිව්‍ය ආත්ම පහළ වුණා කියලා දේශනා කරා. ඊළඟට පින්නත් කෝදා බිබුන් නරං කෝදං අබිබුන් නරං කිපීම Tamanට ඇතිවෙන තරහ අමනාප ගති ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. එනිසා ඉවසීම තියෙන්නේ මොනම හේතුවක් නිසාවත් අපි අනුන්ට ක්‍රෝධයක් විපත්‍යක් අනදරයක් කරන්න හිතන්නේත් නැහැ. මහා භයානක දෙයක් වෙන්නේ නැත්නම් සමහර උදවියට සුළු දෙයකින් අමනාපයක් ඇති වුණත් ඒ පුද්ගලයන් විනාශ කරන හැඟීම් ඇති වෙනවා. ක්‍රෝධ හැඟීම් එනවා. ඒසා ක්‍රෝධ හැඟීමෙන් ඉන්නකොට ඒ පුද්ගලයන්ට කතා කරන්නේත් හොඳ වචන නෙවෙයි අප්‍රිය අමනාප වචනමයි. ස්වාමී ක්‍රෝධයේ තරහ අනුන්ගේ සම්පත් නොයිසන ගති හිතකට මහා අසහනයක් ගෙන දෙන්නේ. එයත් නිරන්තරයෙන් හිත් පීඩාවෙන් ඇති වෙන්නේ. ඇයි කෙනෙක්ගේ ගුණයක් අහනකොට තමන්ගේ හිත හදාගන්න පුළුවන් කමක් නැහැ. දියුණු කෙනෙක් දකිනකොට තමන් තරහකාරී දියුණු වෙන දකිනකොට හිත හදාගන්න බෑ. මේ ක්‍රෝධ හිතෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ. තන නිරන්තරයෙන් දෝමනස්සගත පටික සම්පතෙත් කියන මේ අකුසල රාශියක් නිරන්තරයෙන් හිත උපදිනවා. මේවා පින්නත් ඒ ජීවිතයේ අඳුරු බවට පත් කරනවා. කොච්චර ඒවට යෞවන වයසේ හිටියත් පේනි විරූප පුද්ගලයන් අවලස්සන පුද්ගලයන් හැටියට. ඒ වගේම තමන් අනාගතේ යම් යම් තැනක උපතක් ලබනවා නම් ඒ ක්‍රෝධ තන ඇති කරගත්ත පුද්ගලයා විරූප පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අනිත්‍ය විපාක සංකාරي ලැබෙන බව බුදුරජාණන් පෙන්වු කරන්නේ. මේ මගමානවක තුල පිරිස එහෙම නෑ කාටවත් ක්‍රෝධයක් කරේ නෑ. ඇයි ඒගොල්ල කරපු හොඳ වැඩ වලින් පේනවානේ. ගමන සේවාවක් කළ නිසා ඒ ಗುಣධර්ම ටික හොඳට පෝෂණය වෙච්ච නිසා දිනු වෙච්ච නිසා සෑම කෙනෙක්ම ආයි වින්දනය කළා දිව්‍ය ලෝකේ මහේසාක්‍ය දිව්‍ය රාජු බවට පත් වුණා කියන බව දේශනා කරනවා. ඉතින් බලන්න පින්නත් ශක්‍ර දේවෙන්ද සම්බන්ධ දේශනා කරන දේශනාව. මෞපිය උපස්ථාන කුල දෙතුම් පිළීම ඒ වගේම කියලා නොකීම අනුන්ට ක්‍රෝධ නොකිරීම සත්‍ය වචන කතා කිරීම දන් දීම මේ ගුණාංග හතක් පුරාගෙන ගියා. මේව හේතුවෙන් තමයි සංවේදේවා තාවසින්තා අහුසප්පුරිසෝති. එවැනි ගුණධර්ම පිරූ තැනත්තා සංවේදේවා තාවතින්සා ඉති ආහෝ. එබඳු තැනැත්තෝ තාවසින්තා දේවා තවතිසාවත දෙවියෝ බවට පත් වෙනමාය දෙවියන් බවට පත් වෙන්න යන උදවියයි කියලා සුදුසුයි කියලා පෙන්눔 කරනවා ඒ කියන්නේ පින්නත් මේ ගුණාංග දිනු කරා නම් ආයමට දේවත්වයක් ලැබේවා මහේසාක්‍යත් භාවයක් ලැබේවා කියන්න ඕන නැහැ. වොමනා ධර්ම ටික සම්පාදනය කරගත්තා නම් මරණයෙන් පස්සේ කියන දේවත්වය ලැබෙනවා. එයයි ඊට වොමනා කරන ධර්මතාවයන් අපි දිනු කර තියනවා ගොඩනගාගෙන තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් එදා භාගතුන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයා සම්බන්ධව දේශනාව කළා. මහණෙනි මේ ශක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ මිනිස්යෙක් වශයෙන් හිටපු තැනැත්තා. එදා වුණාන්සේ ඔය දේශනාව විශාලා මහණෝ කෝටාකාර සාරාවේ දේශනා කරලා පසුව ලිච්ඡවීන් අතරත් දේශනා කළා. ලිච්ඡවීන් දේශනා කළේ ලිච්ඡවීන් මේ ශක්‍ර දේවේන්ද්‍රයා ගැන ඔබලා අහලා තියෙනවා. එහෙමයි ස්වාමීන් අපි අහලා තියෙනවා. මහේතාක දිව රාජයේ මම මේ දිව රාජයා දැක්කා. මේ මහා ලීලිච්ඡවි කියන ප්‍රධාන තැනැත්තා කියන ස්වාමී ලක් සක්‍රිය දකින්න පුළුවන් කොමක් නැහැ. ඔහු මහේසාක්‍ය දිව්‍ය රාජේ. උපවාස සක්‍රිය වැනි කෙනෙක් දැකලා වෙන්න ඇති. යවත්තා භාගතුන් වහන්සේ වදාලා සක්කංච ක්වාහම් මාලි පස්සාමි සක්ක කරණේට ධම්මේ මහාලියම සක්‍රියා දන්නවා සක්‍ර භවට පත් කරපු ධර්මතාවයක් දන්නවා කියලා ලිච්ඡවි කියන්නේ දා විශාලා මොහනවර රජකම් කරපු බොහොම සමගි සම්පන්න ලිච්ඡවි රජ එමැති වරුන් අතර මේ දේශනාව කළා. මම සක්‍රියාවක් දැක්කා සක්‍රියාවෙන්ට හේතු කරුණු දැක්කා. මෙන්න මේ නිසා තමයි සක්‍ර දේවේන්ද්‍ර පෙර මනුස්ස ආත්මයේදී පූර්ණේ කරගත්තා වූ යහගුණ නිසා මේ කරුණ හත නිසා මනුස්ස ආත්මයෙන් චුත වෙලා දේවත්වයටපත් වෙන්න හේතු වෙනවා. සා කවුරු නමුත් දේවත්වයට පත්වෙන්න කැමැති නම් දේවත්වයෙන් සතුට වෙන්න ඕන නම් වෙන පුද පූජා පැවැත්තිල්ලක් නෙවෙයි කළ යුත්තේ. උනාච වදාරන්නේ තමන්ගේ సంతානි අවංක ගතිය. සීලාදී ගුණයන් රැකගෙන යන්න පංච සීල හොඳින් රැකගෙන මෞපිය උපස්ථාන කරගෙන කුල දෙටුවන් කියන පවුලේ වැඩිමහලු මුතුන් මිත්තන් එවාම ගුරුවරි ගුරුවර ගුරුවරියන්ට කළ යුතු සත්කාර සම්මාන මේවා කරන්න ඕන. කොහොම කුල දෙතුම් පිළීමට ආච්චි වෙනවා. ශාසනයේ සිල්වත් ගුණ සංගරත්නයට අප උපස්ථාන කිරීම. මෙන්න මේවා කිරීම තමයි පින්වත්නි දිව්‍ය ලෝක යන මාර්ගයක් වෙන්නේ. ඊළඟට ඔබලා කවදාවත් ශ්‍රේලං කියලා අනුන් බේද කරන්න එපා. ඒ වගේ මනුන්ට ක්‍රෝධ කරන්න එපා. දාන ආදී පින්කම් කරගන්න ඕන. මෙන්න මේ කියන ගුණාංග පූර්ණය කරගෙන යනකොට දේවත්වයේ කියන ගුණේ සම්පත ප්‍රාර්ථනා කරන්න ඕන නැහැ. ඒ ලබා ගන්න හේතුව ළම තමන්නක පිරෙනවා. ගුණ නැමැති හේතු පූර්ණේ වෙනකොට ඵලයේ කියන දේවත්වයේ ලැබෙනවා. පිළ දේශනාකට වදාහන. එපමණක් මේ භාගතුන් වහන්සේ වදාලා නිත්‍ය විනේ සක්‍රියාත්මම දන්නවා සක්‍රියාත්මයටපත් වෙන්න හේතු කරුණුත් කියලා මේ ගුණාංග හත දේශනා කරලා මේ සක්‍රිය වුණ සදාකාලික නෙවෙයි. ඒ දේවත්වයේත් එක්තරා ආවශ්‍ය ප්‍රමාණයක් වින්දන කරලා චුත වෙන්න හේතු වෙනවා. මේ සක්‍රියට ඒ ටික ආවා. අර කියන අවුරුදු තුන් කෝටියක් ලක්ෂයක් ආව වින්දනය කරලා දිව්‍ය ලෝකෙන් චුත වෙන පෙර නිමිති පහළ වුණා. ඒ පහළ වෙනකොට හරි දුකක් ඇති වුණා. මට මේ සම්පත් නැති වෙන්න යනවා නේද? මේවා ලබාගන්නේ කොහොමද කියලා බලවත් දුකක් ඇති වෙලයි ඒවා නැවත ස්ථිර කරගන්න තමන්ගේ අයිතිට පත් කරගන්නයි බුදුරජාන් වහන්සේ හොයාගෙන කූටකාර ශාලාවට පැමිණි. දබාගතුන් වහන්සේ සක්‍රියාට ධර්ම දේශනා කළ හිලි සක්‍රියාත්වය සඳහන් කර සක්කපඤ්ඤ සූත්‍රයේ ප්‍රශ්න 14ක් අහන්න ඉදිනා. මහා ඥානවන්ත කෙනෙක් සක්‍රිය වෙන්නේ කියන්නේ. ඒ සූත්‍ර දේශනා විසඳා අවසන් වෙනකොට සක්‍රදේමේ අතුළු පිරිස සෝවාන් ආදී මාර්ගපිලි නිවන් ආબોධ කරගන්ට යෙදුණා. පින්නති එදායේ මග මානවක ඇතුළු පිරිස මෞඛ්‍ය උපස්ථාන ආදී කරගෙන දිව්‍ය ලෝකයටපත් වුණා නම් අදත් පින්නත් ඔය ධර්මයන්ගේ විපාක තියෙනවා. ඒ ධර්මයන් අනුව ක්‍රියා කරන, දියුණු කරන අයට අදත් ඒ දෙවියන් අතර උප්පත්තිය ලබන්න පුළුවන් මිනිස්යන් අතර උප්පත්තිය ලබන්න පුළුවන් ඒ නිසා එවැනි හොඳ මඟක් ලබාගත් අපි බෞද්ධයෝ කොච්චර ගුණෙන් ජීවත් වෙන්න ඕනද මේ කියාපු ගුණාංග හත අපිට දිනු කරගන්න පුළුවන් ඒ ඇයි අපි අම්මා තාත්තා ඉන්නවා මේ මව්පියන් උපස්ථාන කරන්න ඕනේ මේ ආකාරයෙන් උනාතේදා සක්‍රිය මුල් කරන ලිච්ඡවීන් ධර්ම දේශනා කළා එයාට පමණක් ඒ අදවැනි අපටත් මේක ඉතාම ප්‍රයෝජනයක් තියෙනවා. සාද සතුටු වෙන්න පින්නතුන් තමන්ගේ කාලය ධනෙ වැය කරගෙන අද ගුවන් විදුලියේ මෙවැනි ධර්ම දේශනාවක් කරවීමෙන් තමන් ධර්ම ශ්‍රවණය කළා ලක්ෂ කෝටි ගණන් ජනතාවකට ධර්ම ශ්‍රවණය කරන්නත් අවස්ථාව සැලසුවා. ඒකත් බොහෝ වටිනා දෙයක්. හොඳේ අදහස් ඇති කර ගන්න ඕනේ. එයි මේ ධර්මයේ නොදන්නා ඉන්නෝ අහගන්න ලැබෙන්නේ නැහැ. බොහොම දුෂ්කර පළාත්වල ඉන්නවා. ඉතින් අන්න ඒ විදිහේ හොඳ අදහස් ඇති අයට මන ටිකක් අහන්න සලස්සලා තමනුත් පින්කමක් කරගත්තා. ස්වාමී පින්කම් වල බලයෙන් ශක්තියෙන් පිනතුන් අදහස් කරන්නා වූ හදු වැඩු වාදිනියම් මතහතරත් පින් අනුමෝදන් කරන්න පුළුවන්. එයාටත් භව ගමන අවසන් කර ලබන ශාන්ති ලක්ෂණ නිවන් දකින්නට ලැබේවා කියලා අපි පින් අනුමෝදන් කරන අතර ශාසන බාරදාරී දෙවියොත් අනුමෝදන් වෙත්තා පින්නතුන්ටත් මේ පින් නිවන් දකින්න ලැබේවා ඊළඟට පින්වත්නි ධර්ම දේශනාවේ 16 දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසත්තාත බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං සක්කන්තු සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම් ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් කරම් හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය සියලු දෙනාටම රත්නත්‍රයේ පීඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මීතලාවේ විනීත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ